භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ඒතං සංතං ඒතං සම්මිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටිනිස්සග්ගෝ සංහස්සයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලුම එකකින් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය අතිපූජනීය මහෝපාධ්‍යාය මානිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලබන දේශනා මාලාවේ 17 වෙනි දේශනයයි මේ අරහත් ඵල සමාධියේදී රහතන් වහන්සේ ලබන භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය කෙවඳු එකක්ද කියලා වටහා ගන්න උපකාර වන සූත්‍ර කීපයක් පසුගිය දේශනාවේදී අප විග්‍රහ කළා. චිතිජයක් නැති චිතිජයක් නැති දර්ශන පත්‍රයක් වැනි විනිවිද යන ගැඹුරු හිස් බැල්මකින් රහතන් වහන්සේ ඒ භව නිරෝධය දකින බවත් ඒ ඒ කාරණේම අපි අර කලින් අවස්ථාවල සඳහන් කළ අනන්ත සබ්බතෝප අනිදස්සන විඥාන මේ වචන වලින් පැහැදිලි වෙන බවත් අපි එදා අන්තිමින් සඳහන් කළා. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත යන විමෝක්ෂය ගොදුරුබිම් කරගත් රහතන් වහන්සේ සංඥා අනුසයෙන් මිදිලා රූප අරූප ද්වේතාව ඉක්මවලා මේ භවසાગරයෙන් මේ භවයෙන් ඊතර වන හැටි මායයට අහසු නොවී මේ භවයෙන් ඊතර වන හැටි නොයෙකුත් සූත්‍ර දේශනාවල නොයෙකුත් ආකාරයෙන් විස්තර කරලා තිබෙනවා. ඉතිවුත්තක පාළියේන ඊ타මත්න වටිනා ගාථා තුනක් තිබෙනවා අපි ඒවා ඉදිරියට ගනිමු මේ අවස්ථාවේ. තික නිපාතේ ඉතිවුත්තක තික නිපාතේ යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අප්පජානන්තා ආදන්තාරෝ පුනබ්බවං යේච රූපේ පරිඤ්ඤාය අරූපේසු අසංඛිතා නිරෝධේ යේ විමුච්ඡanti තේ ජනා මච්චුහායිනෝ කායේන අමතං ධාතුං කුසයිත්වා නිරූපතින් උපතිපටිනිස්සග්ගං සච්චිකත්වා අනාසවෝ දේසීති සම්මා සම්බුද්ධෝ අශෝකං විරජං පදං යේච රූපෝපගා සත්තා යේච අරූපට්ඨානිය රූප භවයන්ට එළඹෙන යම් තාක් සත්‍යෝ වෙද්ද අරූප භවයන්හි ස්ථාවරව සිටින යම් තාක් සත්‍යෝ වෙද්ද ඒ හැම කෙනෙක්ම නිරෝධං අපජානන්තා නිරෝධය භව නිරෝධය තේරුම් නොගැනීම නිසා ආගන්තාරෝ පුනර්භවං නැවත නැවත පුනර්භවයට එනවා භවයට එනවා. යේච රූපේ පරිඥාය අරූපේසු අසංකිතා. නමුත් යම් කෙනෙක් රූපය පිරිසිඳ දැනගෙන හරියාකාර අවබෝධ කරගෙන අරූපේසු අසංකිතා අරූප භවයන් හිත නොරඳා නොපිහිට නිරෝධයේ විමුච්ඡanti නිරෝධයෙහි විමුක්ත වෙද්ද තේජනා මච්චුහායිනෝ ඔව්හු මායя පළවා හරින්නෝයි කායේන අමතං ධාතුන් කුසහිත්වා නිරූපදීන් උපදි පටිනිස්සග්ගං සච්චිකත්වා අනාස වූ නිරූපදී නම් වූ අමෘත ධාතුව කයෙන් ස්පර්ශ කොට උපදි පටිනිස්සග්ගේ උපදීන් අතහැරීම සාක්ෂාත් කොට ප්‍රත්‍යක්ෂ කරගෙන අනාශ්‍රවව ආශ්‍රවයන්ගෙන් නිදී දේසේති සම්මා සම්බුද්ධෝ අසෝකං විරජං පදං සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිශ්ශෝකී වූ නික්ලේශී වූ අමෘත පදය දේශනා කරති. මේ ගාථා තුනේ තුනෙන් ද මුල් ගාථාවෙන් කියවෙන එක අදහස ඉතාම පැහැදිලි. ඒ කියන්නේ රූප භවයන් රූප භවයන් නිසිටින සත්‍යොත් රූප භවයන්ට එළඹෙන කියන කියන්නේ රූප භවයන් නිසිටින සත්‍යොත් අරූප භවයන්හි ස්ථාවරව සිටින සත්‍යොත් රූප භවයන්ට එළඹෙන සහ අරූප භවයන් නිසිටින සත්‍යොත් නිරෝධය තේරුම් නොගැනීම නිසා භව නිරෝධය ගැන නොදැනීම නිසා නැවත නැවත භවයට එනවා. ඊළඟට දෙවෙනි ගාථාව දෙවෙනි ගාථාවේ එක්තරා පොඩි පටලැවිල්ලක් තිබෙනවා. ඒ කියන්නේ අර පද දැන් බොහෝ විට අර ගැඹුරු සූත්‍රවල අපි ගන්න සඳහන් කළා වෙන එකක් තමයි පාඨාන්තර නිගමනය පවා ලොකු ප්‍රශ්නයක්. ඒ තරමටම මේ නොයෙකුත් විදිහේ ඒ පැහැදිලිව ඇවිල්ලා නැහැ. ඒවා අර්ථය පැහැදිලි වෙන්න නැති වෙනකොට ඒකම ධර්මයේ කටින් කට එන ඒ ධර්මයක් ඒකත් දූෂ්‍ය වෙන ස්වභාවයක් නිසා වෙන්න ඕන. මෙතන අසන්තිතා කියන පාඨය අපි පිළිගත්තී. ඒ කියන්නේ යේච යේච රූපේ පරිඥාය අරූපේසු අසන්තිතා. ඒ කියන්නේ රූපය රූප භාවයන් පිළිසින්ද දැනගෙන රූපය හරියට තේරුම් අරගෙන ඒ වගේම අරූපේසු අසන්තිතා. අරූපයන්හිද නොරඳා කියන. නොපිහිටි. තව පාඨයක් තියෙනවා සුසන්තිතා කියලා. සුපිහිටි. එතකොට මේ පිටිම පරස්පර විරෝධී පද දෙකක්. මේ මොකක් තෝරගන්න ගන්නද කියන එකයි ප්‍රශ්නය. අටුවාවේ මේක පිළිඅරගෙන තියෙන අසංඨිතා. අපි දැන් මෙතන අසංඨිතා හේතු ඇතුවයි මෙතන අසංඨිතා කියන පාඩේ ගත්තේ අටුවාවේ තියෙන නිසාම නෙවෙයි. නමුත් නවීන සංස්කරණ ගණනාවකම අසංඨිතා යන පාඩේ ඉවත් කළා සුසංඨිතා කියලා අරගෙන තියෙනවා. ඒක සමහර විට අර මතු පිටාර්ථය ගැන හිතලා වෙන්නේ නැති. අරූපයන්ෙත් හොඳින් පිළිට සුපිහිටා නමුත් මෙතන ගන්න තියෙන්නේ අපි දැන් මේ දේශනා මාලාවෙම දැක්ුවා මේ රූප අරූප දෙකේ ද්වේතාව. ඒ රූපයයි රූපය රූපයේ හැවණල්ලක් වගේ අරූපය. ඒක නිසා රූපය පිළිසිඳ දැන ගැනීම නිසාම කෙනෙක් තේරුම් ගන්න අරූපයවත් රඳන්න වටින්නේ නැහැ කියලා. අන්නේ අර්ථයෙන්ම අපි මේක අසන්ටිතාගෙන පාඩේ මෙතෙන්ට ගත්තී. රූපය හරියට තේරුම් ගත්ත නම් යම් කිසි කෙනෙක් ඒ දැනත්තා අරූපේවත් පිහිටන්නේ නැහැ. අරූපේසු අරූපේසු අසංඨිතා අන්න නිබඳු පුද්ගලයා එතකොට Nirodhe නිබඳු පුද්ගලයන් ඒ Nirodhe විමුක්ත වෙනවා මේ එතකොට අසංඨිතා කියන පාඨය අපි එතන පිළිගත්තේ අර රූප අරූප द्वේතාව ඉක්මවලා භව නිරෝධයට සිත ගැනීම නිසා ඒ තන ඒ අය විමුක්ත වෙනවා කියන එකයි අවසාන ගාථාවෙන් කියවෙනවා බුදුරජාණන් වහන්සේ උපදීපටි නිස්සග්ගය නිරුපදිනම උපදීපටි නිස්සග්ගය ප්‍රත්‍යක්ෂ කළා කියලා. ප්‍රත්‍යක්ෂ කරලා කයින් අමෘත ධාතු කයින් අමෘත ධාතුව ස්පර්ශ කර බවකුත් කියවෙනවා. කලින් දවසේ අපි දේශනාවක සඳහන් කළ එක්තරා ගාථාවක දාන ගාථාවක පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙයුන් පස්සා කියලා අපි ඒක තේරුම් කළේ මේ උපදි තියෙන තාක් ස්පර්ශය ස්පර්ශ කරත් නිරුපදි තැනත්තා කෙසේනම් ස්පර්ශය ස්පර්ශ කරද්ද කියලා. එතකොට එහෙම බලනකොට එතන ස්පර්ශයක් නැහැ. දැන් මෙතන කියාපු එක පරස්පර විරෝධී හැටියට ඇතැම් විට කෙනෙකුට පේන්න පුළුවන්. මෙතන කියනවා අමෘත කයින් අමෘත ධාතුව ස්පර්ශ කළා කියලා බුදුරජාණන් වහන්සේ. ස්පර්ශය නැත්නම් කොහොමද ස්පර්ශ කරන්න කියලාත් අහන්න පුළුවන් කෙනෙක්. නමුත් මෙතන ඇත්ත වශයෙන්ම මහා ගැඹුරු අදහසක් තියෙන්නේ ස්පර්ශයෙන් මිදීමමයි මේ අමෘත ධාතුව ස්පර්ශ කිරීම. ඒ කියන්නේ මාර්යා දැන් මරණ භය පිළිබඳ සතා කල්පනා කරලා බලනකොට මරණ වේදනාවෙන් මිදීම ඊළඟට මරණය පිළිබඳ ඒ සංකල්පයෙන් මිදීම ඒක මේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේම ඒ ප්‍රඥාවෙන්ම ඒ අර කියාපු අර අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං ආදී වශයෙන් දක්වන එන්නත අකුප්පා චේතෝ විමුක්ති ආදී වශයෙන් දක්වන ඒ අරහත් ඵල සමාධියේදී මුළු ශරීරයම අතහැරලා අර භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනකොට ස්පර්ශෙනුත් මිදෙනවා වේදනාවත් නුත් මිදෙනවා ඒක නිසා තමයි නිවන අවේදිත සුඛයක් කියලා කියන්නේ එතකොට ඒ මායя උදුර ගන්න කලින් අතහැරීමේ හපංකමයි මෙතන තිබෙන්නේ ඒක ඊටාම් සියුම් කාරණයක් මෙතන මායя උදුර ගන්න එනකොට අතහැරීම ඒ අතහැරීම අමෘතත්වයේ ස්පර්ශ කිරීමක් වන්නේ ඇත්ත වශයෙන්ම අර ස්පර්ශ වලින් වේදනාව වලින් මිදීමයි වචන බැලු බැලමට මේක පරස්පර විරුද්ධී වගේ. ඒ තරම් සියුම් ධර්මයක් මෙතන. එතකොට මේ මේ தත්ත්වය මේ නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද? සංස්කාර නිරෝධය අරමුණු කිරීමෙන් සංස්කාරවල ස්වභාවය හට ගැනීම නැතිවීම දෙක දෙක බව අපි කලින් උත්සාහන් කළා. එයින් නිරෝධය සාමාන්‍ය ලෝකයා සමුදය පක්ෂයයි තයි හිත යොමු කරන්නේ. ඒක විතරයි පේන්නේ. බුදුරජාණන් වහන්සේලා අර සියුම් ආන්දමින් අර දැක්කා භව නිරෝධය. සංස්කාරයන්ගේ නිරෝධය අරමුණු කරගෙන ඒක කෙලවරට ගියාම අන්න භව නිරෝධේ ප්‍රත්‍යක්ෂ වෙනවා. භවනි එතකොට භවයයි මායයට අයිති. මායාවේ ග්‍රහණයෙන් මිදෙන්නේ කොහොමද? මායයට දකින්න බැරි තැනකට යනවා. ඒ කියන්නේ භව නිරෝධයට සිත දමනවා. භවයේ ඉන්න තාක් තමයි අර ඔක්කොම සියලු වේදනා සුඛ සැප දුක් දැන් මෙතන කියන අපි කලින් අවස්ථාවල සඳහන් කළ ගාතාවලත් අත රූපා රූපාච සුඛ දුක්ඛා පමුච්චති. සැප දුක් වලිනුත් රූපාරූපවලුත් මිදෙනවා. ඒ රහතන් වහන්සේ. ඒ අරහත් ඵල සමාධිය හැටියට අපි ඒක තේරුම් කළේ. දැන් මෙතනත් ඒකමයි. එතකොට මේ භව නිරෝධය කියන අදහස ඊටාම ගැඹුරු සංකල්පය ගැඹුරුම අදහසක් මෙතන තිබෙන්නේ. ඒක පිළිබඳව දැන් භව නිරෝධය නිර්වාණය කියලා කිව්වහම කෙනෙකුට මෙතන මොකද්ද තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන් සමහර විට. නමුත් ඇත්ත වශයෙන්ම නිවන භව නිරෝධ නාමයෙන් හඳුන්වපු වටිනා සූත්‍රයක් අපිට ලැබෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතයේ. ආනන්ද ස්වාමීන් වහන්සේත් සරියුත් ස්වාමීන් වහන්සේත් අතර කළ දෙන දෙනම අතර කළ ධර්ම සංවාදයක ස්වරූපින් මේ මේ සූත්‍රයේ විකාශනය වෙන්නේ අර සුපුරුදු ආකාරයටම ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා අර අරුම පුදුම සමාධිය ගැන සියානුක්ඛෝ ආවුසෝ සාරිපුත්ත තථාරූපෝ සමාධිපටිලාභෝ යතා නේව පඨවියං පඨවි සංඤ්ඤස්ස නාපස්මින් ආපෝ සංඤ්ඤස්ස නතේජස්මින් තේජෝ සංඤ්ඤස්ස නවායස්මින් වායෝ සංඤ්ඤස්ස න ආකාසානං ඡායතන ආකාසානං ඡායතන සංඤ්ඤයස්ස න විඥානං ඡායතන විඥානං ඡායතන සංඤ්ඤයස්ස න ආකින්චඤ්ඤායතන ආකින්චඤ්ඤායතන සංඤ්ඤයස්ස න නේම සංඥානා සංඥායතන නේම සංඥානා සංඥායතන සංඤ්ඤයස්ස න ඉද ලෝකේ ඉද ලෝක සංඤ්ඤයස්ස න පරලෝකේ පරලෝක සංඤ්ඤයස්ස සංඤීච පනස්ස ඒකට මේකේ අදහස අ අ අදත් අදත්නි සාරිපුත්‍රය මෙබඳු සමාධියක් භික්ෂුවකට තිබිය හැකිද? යම් බඳුද මෙහෙමත් සමාධිය සමාධි ප්‍රතිලාභයක් තිබිය හැකිද? යම් බඳුද ඒ සමාධියේදී අර පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව ඒක පිළිබඳව සංඥාවක් නැහැ. පඨවි සංඥා ආපෝ සංඥා කිසිවක් නැහැ. පුලව ජලය ආදී පිළිබඳ සංඥාවක් නැහැ. ඒ වගේම ආකාසනං චේතනාදී ඒ එක් එක් අරූප භව පිළිබඳ ඒ සංඥාවකුත් නැහැ. නෑ ඉද ලෝකයේ ඉද ලෝක සංඥාස්ස මේ ලෝකය පිළිබඳ මේ ලෝක සංඥාවකුත් නෑ පරලෝක සංඥාවකුත් නෑ ඉතින් මෙහෙම වුණාට මොකද සංඤීච 50 එසේ නමුත් සංඤීව සංඥාවකුත් තිබෙනවා එතකොට ආනන්ද සරියුත් සානහන්සේ ප්‍රකාශ කරනවා සිය ආවුසු ආනන්ද එහෙම වෙන්න පුළුවන් එහෙම තියෙන්න පුළුවන් ඊළඟට ආයිත් ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද යතහකතම් පනාවුසු සාරිපුත්ත සිය කොහොමද එහෙම වෙන්නේ එතකොට සරියුත් සානහන්සේ ප්‍රකාශ කරනවා මම මේ බඳු සමාජයකට ඇත්ත වශයෙන්ම සමවැදිලා හිටියා. මේ සවැත් නුවරම අන්ධවණී වාසය කළ එක වැඩවසන එක් අවස්ථාවක ඒ අවස්ථාවේ මෙන්න මේ කියාපු ආකාරයටයි මම මගේ හිත පැවතුනේ කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ඒ අවස්ථාවේ ඔබ වහන්සේ කවර සංඥාවකින්ද යුක්තව සිටියේ? ඔන්න ඒකට දෙන පිළිතුර තමයි ඉතාමත්ම වැදගත් වන්නේ. ආනන්ද සරියුත් සානසීන ප්‍රකාශ කරනවා භව නිරෝධෝ නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණංති කෝමි ආවුසු අඤ්ඤාව සංඥා උප්පජ්ජති අඤ්ඤාව සංඥා නිරුච්ඡති සේයථාපි ආවුසු සකලිකග්ගිස ඡායමානස්ස අඤ්ඤාව අච්චි උප්පජ්ජති අඤ්ඤාව අච්චි නිරුච්ඡති එවමෙව කෝ ආවුසු භව නිරෝධෝ නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණන්ති කෝ මියා අඤ්ඤාව සංඥා උප්පජ්ජති අඤ්ඤාව සංඥා නිරුච්ඡති මේකේ අදහස භව නිරෝධෝ නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණං කියලා මට ඒ අවස්ථාවේ සමාධි ඉන්න අවස්ථාවේ එක් සංඥාවක් හට ගන්නවා වෙන සංඥාවක් නැති වෙනවා නිරුද්ධ වෙනවා කියලා ඒකට ඊළඟට කියනවා ඒකේ උපමාවක් දෙනවා ඊළඟට සේයථාපේ යම්සේ අවත්නි ලී කොටු කැබැල්ලක් කොටු කැබැල්ලක් දැල් වෙන කල්ලි එහි ගිනි දැල්ල එහි ගිනිසිල්ල පිළිබඳව හිතනවා නම් අඤ්ඤාව අච්චුප්පජ්ජති. එකම එක ගිනිසිලක් හටගන්නවා වෙන ගිනිසිලක් නැති වෙලා යනවා නිරුද්ධ වෙනවා. අන්නේ විදිහටම මට භව නිරෝධෝ නිබ්බාණං භවයේ භව නිරෝධය නිර්වාණයයි කියලා මේ එක සංඥාවක් තියෙන වෙන සංඥාවක් නැති වෙනවා. දැන් මෙතනත් අපිට කියන්න තියෙන්නේ අර ඒතං සම්තං ඒතං පණිතං කිව්වා වගේ ඕක කිය කිය කියන්නේ මේ සරිපුත් සරිපුත් ස්වාමීන් වහන්සේ. අර සංස්කාර නිරෝධයට සිත යොමු කරලා හිටියා. දැන් මෙතන ඊටාත්ම වටිනා විදර්ශ විදර්ශක ඊන්ට ඊටාම පහසුවෙන් තේරුම් ගත පුළුවන් කාරණයක් මේ ගිනි දැල්ලක ගිනි දැල්ලක් දිහා සාමාන්‍ය ලෝකයා බලනකොට එතන දකින්නේ දැල්ලක් දැල්වීමක්. ඒ වෙනුවට යෝගාවචරය දකින්නේ එතන නිවීමක්. නිරෝධය. ඉතිතාම සියුම් අර ගිනි දැල්ලේ පැවැත්ම විනිවිද දැකීමක්. අර විනිවිද යන බැලමක් කිව්වේ ඒකයි. මේ දැල්ල තුලින් නිවීමට අරමුණු කළා. මොහොතක් මොහොතම ඉතාම ක්ෂණිකව. ඉතින් මේ මේක තමයි මේ ඇත්ත වශයෙන්ම මේ ගිනිදැල්ල පිළිබඳ තියෙන උපමාව පමණයි. මෙතන භව නිරෝධයයි. භව නිරෝධය කියලා කියන්නේ භවය අපි කලින් ප්‍රකාශ කළා මේ සිටිවිලි වෙනින්. සංස්කාර වලින් ওই භවය ගොඩ නැගින්නේ මොහොතක් මොහොතක් පාසා. ඒකේ සමුදේ පක්ෂයේ විද්‍යාව ලෝකයට පෙනෙන්නේ ඒක නිසා ඝන සංඥාවෙන් මේ භවයේ දේවල් තියෙන හැටියට හිතෙනවා. කල්පනා කරනවා. නමුත් මේ හිතෙන් මේව හදන හැටි Eh, අර චිතං චිත්තං විප්පමුත්තං වයං චස්සානුපස්සති ආදී වශයෙන් අංගුත්තර චක්ක නිපාතේ එහෙම සඳහන් වෙනවා. ඒ ස්ථිත නැවතුණු සිත ඇති රහතන් වහන්සේ දකිනවා ඇත්ත වශයෙන්ම හිත නවත්තගත්තමයි පේන්නේ මේක. හිත නැවතුණු සිත ඇති රහතන් වහන්සේ දකිනවා අර සංස්කාරයන්ගේ නිරෝධය. ඒ නිරෝධය ඊළඟට අරමුණු කරනවා. නිරෝධය අරමුණු කරනකොට තමයි ඒක කෙලවර තමයි ඉතින් අර අර මොල් කියන්නේ සියල්ලම නැති වෙන විදිය. මුළු භවය ඇදිලා තියෙන සංස්කාර වලින් නම් සංස්කාර නිරෝධය අරමුණු කරනකොට අර ගිනි දැල්ලේ ගිනි දැල්ල තුලින් ඒක විනිවිදලා දැක්කා වගේ අර මායාවේ ග්‍රහණිනුත් මිදෙනවා. දැන් ගින්න පිළිබඳ උපමාව ඊටම පහසුවෙන් ගන්න පුළුවන් මේ භවය පිළිබඳ කාරණයට මක් නිසාද උපාදාන කියන වචනේ අපි කලින් ප්‍රකාශ කළ හැටියට පාලියේ අර්ථ දෙකක් දක්වනවා. උපාදාන කියන්නේ අල්ලා ගැනීම පමණක් නෙවෙයි ඉන්ධන ද්‍රව්‍ය ගින්නක් දැල්වීමට උපකාර වන දර ආදියටත් උපාදාන කියන. ඒ වගේම භවයත් 11 ගින්න ආදි වශයෙන් දක්වනවා ගින්නක් හැටියට. ඒකට භව නැමැති ගින්න පවතින උපාදානය නිසායි මේ தত্ত্বය අරමුණු කරගෙනයි මේ එතකොට මේ ධානය තියෙන්නේ මේ ඒ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ ආකාරයෙන් එතකොට ඒ දැන් අර භව නිරෝධෝ නිබ්බාණං කියන එකෙන් අපිට තේරෙනවා නිබ්බාණය කියන තේරුම් ගත යුත්තේ එතන නිරෝධ කියන වචනේ බොහෝ විට යෙදලා තියෙන්නේ ඒ අර්ථයෙන් සමහර විට මේවා කවලම් වෙන ස්වභාවිකුත් තියෙනවා සංඥා වේදිතින් නිරෝධ ආදී වශයෙන් ඊළඟට තවත් ඒ වගේම වැදගත් සූත්‍රයක් තියෙනවා අපට අර සලායතන නිරෝධය නිර්වාණය කියන එක. මේ කොයි නාමයෙන් හඳුන්වනවත් මේ එකම ප්‍රත්‍යක්ෂය තමයි. කොයි පැත්තෙන් බැලුවත්. අපි කලින් උත්සන්දාන් කළා මේ සලායතන සලායතන නිරෝධයමයි නිර්වාණය කියලා. ඒක හොඳට පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් වෙනවා. සංයුක්ත නිකායේ සලායතන සංයුත්තේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලා අමතලා කිසිම කිසිම ඊට හේතු වෙන ප්‍රශ්නයකටවත් ඇතිව නෙවෙයි. Taman වහන්සේම ඒ බඳු සූත්‍ර බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු සූත්‍ර දේශනා කරනවා ඇත්ත වශයෙන්ම පස්චිම ජනතාව ගැන හිතලා වෙන්නේ නැති. මෙන්න මෙහෙම දේශනාවක් කළා. ඒක මහා ඒකත් නිකන් ප්‍රහේලිකා විදියේ දේශනාවක්. තස්මාතිහ වික්‍රේ සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ චක්කුංච නිරුද්ධති රූප සංඥාච විරජ්‍යති සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ ඝානංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ ජීවහාච නිරුජ්ජති රසාච රස සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ කායෝච නිරුජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ මනෝච නිරුජ්ජති ධම්ම සංඥාච විරජ්ජති සේ ආයතනයේ වේදිතබ්බේ සේ ආයතනයේ වේදිතා. එතකොට මේකේ අදහස මොකද්ද? එම නිසා මහණෙනි එහෙනම් මහණෙනි මෙන්න මේ මේ විදිහට මේ කාරණේ තේරුම් ගන්න ඕන. මෙහෙම සිහිමිය යුතුයි. කොයි ආකාරයකටද? චක්ඛුංච මතකද? සේ ආයතනය. එම නිසා මහණෙනි මේ ඒ ආයතනය තේරුම් ගත යුතුයි. සේ ආයතනයේ වේදිතබ්බේ ඒ ආයතනය තේරුම් ගත යුතුයි. කුමක්ද? කොතැනකද ඇස නිරුද්ධ වෙයි රූප සංඥාව විරජ්‍ය වෙයි. මෙතන හොඳටම ගැලපෙනවා අපි අර කලින් සඳහන් කළ විරාග කියන වචනේ එක්තරා එක්තරා අර්ථ ભેදයක් තිබෙනවා. සාමාන්‍ය විරාග කියන්නේ නොඇල්ම. ඒකම අර සායමක් පාටක් හේදී යාම. ඒ අර්ථයත් මෙතන තිබෙනවා. විරාග. රාග කියන්නේ පාටක් නම් විශේෂයෙන්ම රතු පාට ආදීට විරාග කියන්නේ ගෙවි යාම, නැකී යාම. අන්න දැන් මෙතන ඒ අර්ථය ඊටාත්ම ප්‍රකටව තිබෙනවා. චක්කුංච නිරුද්ධති. ඇස ඇස නිරුද්ධ වෙනවා. රූප සංඥාව ඇස නිරුද්ධ වීම නිසාම රූප සංඥාව නැකිලා වගේ යනවා. විරජ්‍යති. ඒ වගේම අනිත් ඒවා ගැනත් කියනවා. ඇස පිළිබඳ වගේම කනත් යට යම් කිසි ආයතනයක ආයතන කියන වචනේ එතන මොකද්ද කියලාවත් තෝරලා නැහැ. යම් කිසි ආයතනයක්, යම් කිසි තැනක ආයතනයක අර කියාපු විදිහට ඇසත් නිරුද්ධ වෙනවා, රූප සංඥාවලු විරාජ නැකී යනවා කියලා කියමු අපි නැකී නැකී යනවා ගෙවි යනවා ඒ වගේම කනත් නිරුද්ධ වෙනවා ශබ්ද සංඥාවලු ඒ ආකාරයට මනිත් ඒවත් හිතා ගන්න පුළුවන් ඇස කන නාසය නාසයයි ගන්ධ සංඥාවත් නැකී යනවා ඊළඟට දිව නිරුද්ධ වෙනවා රස සංඥා නැති යනවා කය නිරුද්ධ වෙනවා ස්පර්ශ සංඥා පුට්ටබ්බ සංඥාවල් නැති වෙලා යනවා සිතත් නිරුද්ධ වෙනවා ධම්ම සංඥාත් නැති වෙලා යනවා ඒකත් ඊටාම මතක තබාගත යුතු විශේෂ කාරණයක් බවටයි අපිට පේන්නේ සිතත් නිරුද්ධ වෙනවා ධම්ම සංඥා ධම්ම සංඥා කියන්නේ සිතිවිලි පිළිබඳ සිතට අරමුණු වල ධර්ම පිළිබඳ සංඥාවක් නැති වෙලා යනවා එය එය අන්නේ බඳු ඒ ආයතනේ තේරුම් ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා එක්තරා විදිහක බුදුරජාණන් වහන්සේගේ විශේෂ උපායක් තමයි ඊළඟට ඒක දේශනා කර හැටියට ආසනෙන් නැගිටලා විහාරයට ඇතුල් වුණා. වික්ෂු සංඝයා වහන්සේලාට මේ මහා වික්ෂිප්ත තත්වයකටපත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මේ මේ ඊටාම කෙටි මාතෘකා උද්දේශ වගේ පාඩයක් මේ දේශනා කළේ සවිස්තර විවරණය නොකර දැන් අපි කොහොමද මේකේ අර්ථය දැනගන්නේ? කියලා වික්ෂ සංඝයා වහන්සේලා කතා කරලා ඊළඟට මේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඉන්නවා සමහර විට උන්වහන්සේට පුළුවන් මේවා මේවා තේරුම් ගන්න කියලා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සංඝයා වහන්සේලා ආරාධනා කළා මේ බුදුරජාණන් වහන්සේ විසින් කෙටියෙන් උද්දේශ වශයෙන් දේශනා කරන ලද මේ කෙටි දේශනාවේ අර්ථය සවිස්තරව අපිට කියලා දෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ පළමුවෙන් මැලි කැඩුවා. ඒක තමයි ඒ අවස්ථාවේ ඔබ වහන්සේලාට මේක කරගන්න තිබුණේ. ඇයි මා ළඟට ආවේ කියලා. නමුත් අවසානයේදී අවිතිල්ල නිසා ඊට එකඟ වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. "ඔන්න එහෙමනම් මට නම් තීරණ හැටියට මේක පස්සේ බුදුරජාණන් වහන්සේගෙන්ම සම්මත කරගන්න අහලා මට තීරණ හැටියට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අර තස්මාතිය වික්කවේ සයායතන වේදිකබ්බ්‍ය ආදී වශයෙන් ප්‍රකාශ කළේ මෙන්න මේක නිසායි කියලා එක පාඨයයි එකම වාක්‍යයයි ආනන්ද සාමණේරසේ අටුවාව හැටියට. මම මේ කාලේ අටුවාව කියනකොට නම් එකපාරටම හිතෙන්නේ නැගිනේ මහා දිග අටුවාවක්. නමුත් මෙතන සරි මේ ආනන්ද සාමණේරතුන්නේ එකම පාඨයයි අටුවාව හැටියට. මොකද්ද? සලාත නිරෝධං කෝ ආවුසෝ භගවතා සන්ධාය භාසිතං. එවත්නි සලාත නිරෝධං සලායතන නිරෝධය සඳහා සලායතන නිරෝධය සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ මේ කියාවු පාඨය දේශනා කළයි. ඒ කියන්නේ මේ පාඨය දේශනා කළේ සලායතන යෝගිය පිළිබඳවයි කියන එක. ඉතින් මෙතනින් හැංගෙනවා එතකොට අර ආයතන නමින් හඳුන්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන ආයතන කියලා කිව්වේ අර එක එක ආයතනයක් නෙවෙයි. මෙන්න මේ මේ සලායතන නිරෝධ නම් වූ නිවනමයි. එතෙන්දී අසාරත්ථ ප්‍රකාශිනී අටුවාවේදී බුද්ධ ഘോഷාචාර්යයන් වහන්සේලා ප්‍රකාශ කරනවා ඒක මෙතෙන්දී පිළිගන්නවා සලායතන නිරෝධය නිබ්බාණය බව. ඒ අටුවාචාර්ය මහන්සිය පවා. අටුවාවේ සඳහන් වෙන්නේ සලායතන නිරෝධಂತಿ සලායතන නිරෝධෝ උච්චති නිබ්බාණං සංසන්ධාය භාසිතಂತಿ අත්තෝ සලායතන නිරෝධ කියලා මේ මෙතන දේශනාවේ කියන්නේ සලායතන නිරෝධ නම් නිවන නමු නිවන නමි ඒ සඳහා දේශනා කළා කියන එකයි මේකේ අර්ථය කියලා ඉතින් අටුවාචාරින් වංශෙත් මෙතනදි පිළිගන්නවා සලායතන නිරෝධියම තමයි නිර්වාණය කියලා. දැන් මෙතනින් අපිට වැදගත් කාරණා දෙකක් මෙහෙලි වුණා. එකක් කලින් සඳහන් කළ ආකාරයට නිවන සලායත නිරෝධ වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන ලද බව ඊළඟට ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ ළඟට මේ කාරණේ ඊළඟට සංඝයා වහන්සේලා කියලා ප්‍රකාශ කළා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපට මෙහිම අටුවාවක් දුන්නා කියලා බුදුරජාණන් වහන්සේ ඒක මේ සම්මත කළා පඬිතයි ආනන්ද පඬිතයි මහා ප්‍රඥයි මගින් ඇහුවත් නුඹලට මට කියන්න තියෙන්නේ මෙච්චරයි කියලා. අර අටුවාව සම්මත කළා. එතකොට මෙයින් අපිට තේරෙනවා අර සලායතන නිරෝධයම නිර්වාණයයි ඒ වගේම සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ මේ කියපු தත්වය ආයතනයන් නාමෙනුත් හඳුන්වලා තියෙන බව. ඊළඟට තවත් අපිට මේ සලායතන නිරෝධය ආයතන නමින් හඳුන්වපු තවත් අවස්ථාවක් අපිට හමු වෙනවා. නැත්නම් නිවන ආයතන නමින් හඳුන්වපු තවත් අවස්ථාවක් අපිට හමු වෙනවා. සලායතන විභංග සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්ම සිත දෝමනස්ස නමැති ධම්මකාරණී විස්තර කිරීමේදී එතනදිත් ආයතන කියන නාමය යොදලා තිබෙනවා. ඒ ඒ සූත්‍රයේ ගැඹුරු ධර්ම කොටස රාශියක් සඳහන් වෙනවා. නෙක්ඛම්ම සිත දෝමනස්ස කියන වචනේ විතරක් තේරුම් ගන්න උපකාර වෙන සුළු විස්තරයක් කළොත් මේ කියන්නේ මේ ඉන්ද්‍රිය ආරම්මන අස්කන්නාසාදීට අරමුණු වන රූප ශබ්ද ආදී ඉන්ද්‍රිය ආරම්මණයන් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම බව නුවණින් සලකලා යම්කිසි කෙනෙක් මහා ප්‍රඥාවෙන් ඒ කියන්නේ එහෙම කල්පනා කරලා විදර්ශනා ප්‍රඥාවෙන් නිවන පිළිබඳව යම්කිසි බලාපොරොත්තුවක් ආසාවක් ආසාව කියන වචනේ ඉදුවත් හරියන්නේ රති කියන වචනේ සමහර විට ධර්මයේ ඉදලා තිබෙනවා නිබ්බාන රතෝ නිබ්බාන රති කියන ආසාවක් ඇති කරගත්තොත් ඒ ආසාව නිසා සමහර විට දුම්නසක් ඇති වෙනවා අන්න ඒ බඳු දුම්නසටයි නෙක්ඛම්මසිත දුමනස්ස කියන්නේ දේහසිත දුමනස්සය තරම් නරක නැහැ ඒක සම්පූර්ණයෙන්ම හොඳ වට නෙවෙයි නමුත් නෙක්ඛම්මසිත දුමනස්සය හොඳ එකක් හැටියට අරට වඩා හොඳ එකක් හැටියට බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රය දක්වලා තිබෙනවා. ඒ දොම්නස් වන ඇති දොම්නස් ඇතිවන ආකාරයේ ඒ උද්දෘත පාඩයක් වශයෙන් ගත්තොත් මෙන්න මෙහිමයි සඳහන් වන්නේ. යම් කිසි භික්ෂුවක් කල්පනා කරනවා උදාසු නාමාහං සදායතනං උපසම්පජ්ජේ විහරිස්සාමි යදායත යදරියා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහරಂತಿ इति ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතු උපජ්ජති පියාපච්චයා දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති නික්ඛමසිතං දෝමනස්සං. ඒ කියන්නේ උදාසුනාම කවදානම් මම ඒ ආයතනයට එළඹ වාසය කරන්නෙම්ද? අවර ආයතනයකටද? දැන් ආර්යයන් වහන්සේලා එළඹ වාසය කරන ආයතනයට. යතරියා ඒතරහි ආයතන උපසම්පජ්ජ විරණ. කියලා ඊළඟට ඒ ආයතන කියන්නේ මොකද්ද කියන හෙළි වෙන වචන කීපෙකුත් කියවෙනවා. ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපියති. යන මේ විදිය හිතවිල්ලකින් අනුත්තර විමුක්ඛයන් පිළිබඳව. අනුත්තර විමුක්ඛය කියන්නේ අනිමිත්ත, ශුන්්‍යත අනිමිත්ත, ශුන්්‍යත අපණීතාදී ඒ ඒ කියන ඒ විමුක්ඛ තුනයි. එතකොට අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපියතු. මේ අනුත්තර විමුක්ඛයන් පිළිබඳව පිහං කියලා කියන්නේ පිහා කියලා කියන්නේ ආසාව බලාපොරොත්තුව ඇති කරන්නේ ඇති කරගන්නේ බලාපොරොත්තු පිහිටුවන්නහුට උපද්දිත පිහාපච්චය දෝමනස්සං. ඒ ආසාව බලාපොරොත්තු නිසා එක්තරා දෝමනසක් ඇති වෙනවා. යම් ඒව රූපං දෝමනස්සං යම් යම් මේ බඳු ඒ දෝමනසක් වේද ඉදං උච්චති නෙක්ඛම්සිතං දෝමනස්සං. ඊට නෙක්ඛම්සිත දෝමනස්සී කියලා කියනවා. ඒකෝට මෙතනින් අපට ඕන කරන කාරණිය අර අර අනුත්තර විමෝක්ෂ වලින් මෙතන මෙතන හඳුන්වලා තියෙන්නේ මේ නිවනමයි මේ විමෝක්ෂ තුන පිළිබඳව ආසාව ඇති කර ගැනීම ගැන කියවෙන්නේ ආයතන. කවදානම් මේ ආයතනයට මම මෙලඹ වාසය කරන්නේද කියලා. ඒකට දැන් මෙයින් අපිට මේ ආයතන නාමයෙන් හඳුනන අවස්ථා දෙකක්ම අපිට හමු වුණා. අපි තුන්වෙනි අවස්ථාවකුත් ගමු. මේ නිවන ආයතන නාමයෙන් හඳුන්වනවා. අත්‍රිවික්කවේ තදායතනං යත් නීව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානංචායතනං න විඥානංචායතනං න ආකින්චඤ්ඤායතනං න මේව සංඥානා සංඥාතනං නායං ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූර්යා සතරපාහම් භික්කවේ නේව ආගතින් වදාමි න ගතින් න තිතින් න චුතින් න උපපත්තින් න අපතිත්තං අපවත්තං අපතිත්තං අපවත්තං අනාරම්මණං ඊවේතං ඒ සේවන්තෝ දුක්ඛස්සාති. මේ අපි ප්‍රකාශ කළේ මේ ඇත්ත වශයෙන්ම අර නිර්වාණය පිළිබඳ කරන හැම මේ ලොකු උගතුන් කවුරුත් ඥාති අටුවාචාරින් වහන්සේලා ඒ හැම කෙනෙක්ම නිර්වාණය ගැන කරන හැම සාකච්ඡාවකම ඉදිරියට ගන්න ප්‍රබලතම සාධකයයි. ඒ ඔවුන්ගේ යම් යම් නිගමන වලට අපි ඉස්සෙල්ලා මේකේ අර්ථය බලමු සාමාන්‍ය අර්ථය අත්තිබික්කවේ තදායතන බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනයක් හැටියට මෙතන මේ උදාන උදානයේ පාටලිගාම ගාමිය වර්ගයේ එන නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයක් මේක. මහණෙනි එම ආයතනයේ ඇත යම් යම් බඳු ආයතනයක්ද තත්‍ර නේව පඨවි. ඒ පොළොවක් නැත. පඨවි ධාතුවක් නැත. පඨවි නැත ආපෝ තේජෝ වායෝ ඒ වගේම ආකාසානං ඡායතනයක් නැත. විඥානං ඡායතනයක් නැත. ආකින්චඤ්ඤායතනයක් නැත. නීව සංඥා නා සංඥාවක් නැත මෙලොවක් නැත පරලොවක් නැත උභෝ චන්දිම සූර්ය හඳ හඳ ඉරු දෙකක් නැත తත්‍රපාහම්බිකවේ මහණෙනි එහි මම නේව ආගතින් වදාමි යෑමක් නැතයි කියමි යාමක් නැතයි කියමි නේව ආගතින් වදාමි නගතින් නටිතින් සිටීමක් නැතයි කියමි නචුතින් චුත වීමක් නැතයි කියමි න උපපත්තින් උත්පත්තියක් නැතයි කියමි නැතිසින් නැතිුතින් උප්පත්තින් අපපතිට්ඨං අපවත්තං අනාරම්මා. ප්‍රතිෂ්ඨාවක් නැති පැවැත්මක් නැති ආරම් අරමුණක් නැති නැති මෙයම අපපතිට්ඨං අපවත්තං අනාරම්මණං ඒ වේතං එය ඒ බඳු තත්ත්වය තත්ත්වය ඇති දෙයක් කිය ඒ සේවන්තෝ දුක්ඛස් මෙයම දුකෙහි කෙලවර මෙයම දුකෙහි කෙලවරයි කියලා එතකොට මෙන්න මේ මේ සූත්‍ර දේශනාව ගැන තමයි මේ නිර්වාණ ගැන හැම ප්‍රශ්නය හැම ප්‍රශ්නයකදීම බොහෝ දෙනෙක් ඉදිරියට ගන්නේ ඒ වැඩි දෙනෙක්ම මේ සම්මත නිගමනය හැටියට නිර්වාණය පිළිබඳ සම්මත නිගමනය හැටියට දැනට සැලකෙන ඒ විවරණය තහවුරු කර ගැනීමට උපකාර කරගන්න ප්‍රබලම සාධකී හැටියටයි මේක. එතකොට අපි කලින්ම දැන් අටුවා විවරණයත් අපි පසුවට දාන්නේ මේක මෙතෙක් අපි දිනු කරගෙන ආපු යම්කිසි විවරණ මාර්ගයක් තුලින් අපි කලින් බලමු මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා මේ ආයතනේ. දැන් ආයතන දෙකක් ගැන අපි ඉස්සෙල්ලා සූත්‍රවල සඳහන් කළා. ඒ එතන ඒ කියවෙන ආයතන නිවන පිළිබඳව. දැන් මෙතනත් ඒ විදිහ එකක් බවයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. මේ කියන ආයතනය අර කියාපු අර සිත පිළිබඳ තත්ත්වයක්. අර අරහත් ඵල සමාධිය පිළිබඳවයි මේ කියන්නේ. ඒක අරහත් ඵල සමාධිය පිළිබඳ විස්තරයක් නම් දැන් මෙතනම පළමුවෙන්ම කියනවා නේව පඨවි ආපෝ තේජෝ වායෝ නැති බව. ඒක මෙතෙක් අපි ඉදිරියට ගත්තු සූත්‍ර රාශියකම ඔය අරහත්ඵල සමාධි, අනිදස්සන විඥාන ආදී ඒවා විග්‍රහ කරන අවස්ථාවල නිතරම ඉදිරිපත් වුණු කියමන තමයි ඒක අනිදස්සන විඥානයේ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටීමක් ලබන්නේ නැහැ කියනවා. එහෙමත් නැත්නම් ඒ ඒ අරහත්ඵල සමාධියේදී මේව පඨවිස්මින් පඨවි සංඤීන ආපස්මින් ආපෝ සංඤී ආදී වශයෙන් පඨවිය පිළිබඳව පඨවි සංඥාවක් ආපෝ පිළිබඳ ආපෝ සංඥාවක් මානසිකාරයක් ඒ කිසිවක් නැත කියලා ඔය සඳහන් වෙනවා. ඉන්න එතකොට පැහැදිලි වෙනවා. ඒ අරහත්ඵල සමාධියේදී ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා බල නොපාන බව. ඒ සිතේ බල නොපාන බව හැඟවීමටයි මෙතන මේවා නැtei කියලා කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් විස්තර කරන විදිහට ඒවා නැති තැනක් අමුතු ලෝකයක් හැටියට නොවේ. විශේෂයෙන්ම පිළිගත් නිවර්ණයේ හැටියට තියෙන රහතන් වහන්සේ ඒ මේ ජීවිතයෙන් පස්සේ මරණින් මතු ඊටාම රහසිගත වගේ ප්‍රකාශ කරන්න කෙලින් ප්‍රකාශ කිරීමත් සමහර විට ඒක වෙන දෘෂ්ටි වලට වැටෙන නිසා දෝ ඒ රහතන් වහන්සේ පරලෝත පරලෝය කියන්නත් බෑ ඇත්ත වශයෙන්. ඇත්ත වශයෙන් රහතන් වහන්සේගේ ජීවිතය කෙලවුණාට පස්සේ ගිහිල්ලා එකතු වෙන ආයතනෙ. අපි එහෙම කියමු දැනට ඒ එකතු වෙන ආයතන හැටියටයි සාමාන්‍යයෙන් මේක තේරුම් ගන්නේ. නමුත් මෙතන මේ කියවෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ජීවත් ජීවමාන රහතන් වහන්සේ මේ ජීවිතයේදීම අත්දකින්න එක්තරා භව නිරෝධ තත්ත්වයක්. අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ ඒ වගේම අර ආකාසානංචාතන විඥානංචාතන ආදී නැති බවත් අපි මෙතෙක් ඉදිරියට ගත්තු මේ සූත්‍ර රාශියකම ප්‍රකාශ වුණා. මේ ආකාසානන්තන ආකාසානංචාතන ආකාසානංචායතන සංඤී ආදී වශයෙන් ඒ එතකොට රූපත් නැහැ අරූපත් නැහැ. රූප අරූප දෙකෙන්ම මිදිලා. ඊළඟට කියනවා නායන් ලෝකෝ නපරෝ ලෝකෝ දැන් කලින්ම සඳහන් මේ මේ ටිකකට කලින් අපි සඳහන් කළ සූත්‍රයේත් කියුණා නයිද ලෝකේ ඉද ලෝක සංඤී නපර ලෝකේ පරලෝක සංඤී මෙලෝ පිළිබඳ සංඥාවකුත් නැහැ පරලෝ පිළිබඳ සංඥාවකුත් නැහැ ඒකයි මේ සූත්‍රය මෙතන කියලා තියෙන්නේ මෙලොවත් නැත පරලොවත් නැත කියලා නායන් ලෝකෝ නපරෝ ලෝකෝ න ඊළඟට කියනවා න උභෝ චන්දිම සූර්යා අන්ධිරු නැතිවීම මේක තමයි හුඟක්ම ප්‍රබල සාධකයක් හේතු දක්වන්නේ මේ යම්කිසි තැනක් කියලා නිවන තැනක් කියලා නොකිය යම් කිසි තැනක් හැටියට හිතා ගන්නවා. මක් නිසාද ඊළහඳ නැති තැන. නමුත් අපි ප්‍රකාශ කළ කලින් අර අනිදස්සන විඥානය ගැන කියනකොට අර සබ්බතෝපබ ඒ සිතේ ඇති සබ්බතෝපබ ස්වභාවය නිසාම සලායත නිරෝධය සැලසිලා සලායත නිරෝධය අස්කන්නාසාදිය තිබුණට මොකද? ඇත්ත වශයෙන්ම අර ඊළහඳ ඒ ඒවා නිෂ්ප්‍රභා වෙන බව. ඒවායේ ආලෝකය මැකිලා යනවා. එතකොට නෝ උභෝ චන්දිම සූර්යය. හඳ ඉරක් නැtei කියලා කියන්නේ ඒ අර්ථයෙන්. ඊළඟට తත්‍රපහම් භික්කවේ නේව ආගතින් වදාමි න ගතින් ආදී වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ ආගති ගති තීති චුති උප්පත්ති ආදී පද ඊට කලින් දේශන වල ප්‍රකාශ කළා මේවා අර ලෝකයේ තියෙන සංඛත සාපේක්ෂක ධර්ම සාපේක්ෂක අර ද්වයතාවය හැටියට දැක්වූ ලෝකයේ තියෙන සංකල්ප සංඛත සංකල්ප බොහෝ විට අර ද්වයතාවක් අනුව යන්නේ හැම එකක්ම දෙබිඩි හැටියට රූපාරූප ආදී වශයෙන් ඒ වගේම යාමීන් යාමක් තියෙනවා නම් ඊමකුත් තියෙනවා අර දිග් කොට ආදී වශයෙන් දිග කොට ආදී වශයෙන්. දැන් එතකොට මෙහෙම ආගතින් වදාමි. එතන ආගති ගති චිති ඒ කිසි සංකල්පයක් නැහැ. ඒ රහතන් වහන්සේගේ චිතේ අවස්ථාවේ. යාම් ඊම් සිටීම් චුත වීම උපදීම් උපදීම් ආදී ඒ කිසිම සංකල්පයකින් කිලිටි වෙලා නැහැ ඒ தත්ත්වය. తත්‍ර පහේවාගතින් ඊළඟට අපපතිට්ඨං අපවත්තං අනාරම්මන අපපතිට්ඨං කියලා කියන්නේ අපණිහිත කියන අදහසමයි එතන අර තෘෂ්ණාව නැතික්ෂය කිරීමෙන් ඒ අපනිහිත සමාධිය එතන හැංගි වෙන්නේ අප ඒ අපතිත්‍යං යන වචنين හැංගි වෙන්නේ අර අපති අපනිහිත විමුක්තියයි ප්‍රතිෂ්ඨාවක් නැති බවයි අපනිහිත කියන වචනේ තියෙන තේ අර්ථයයි ඒ විමුක්ති තුන ගැන කෙන්න සඳහනක් එතන අපතිත්තං අපවත්තං කියලා කියන්නේ ශුන්්‍යතා විමුක්තියයි පැවැත්මක් නැති ඊළඟට අනාරම්ම නම් ඒක ඊටාම පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් අනිමිත්ත ස්වභාවය. අනාරම්ම නම් අරමුණක් නැති ස්වභාවය අනිමිත්ත ස්වභාවය. මෙයම දුකෙහි කෙලවරයි. එතකොට මේ දුකෙහි කෙලවර මෙලවම දිත්තේව ධම්මේ. රහතන් වහන්සේගේ මරණින් මතු ලබන ලොකු නිවනක් නෙවෙයි. මෙතන නිවන භාගයක් ලැබලා එතන සම්පූර්ණ කරගන්න එකක් නෙවෙයි. අන්න ඒ අදහසයි එතකොට අපිට මේ මේ විවරණ මාර්ගය අනුව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහි යම් අඩුපාඩුවක් ඇතොත් හරි ගස්ස ගන්න අපි අටුවාවෙත් පිට සොයමු. මේ පරමත්ත දීපණී උදාන අටුවාවේ දක්වන්නේ මේ තෝරන්නේ මේ මේ අපි දැන් මේ තෝරපු කාරණාම මෙන්න මේ විදිහටයි. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේවා මේ ආයතනින් ඉස්සෙල්ලම කියනවා මේකට මේ ආයතනයක් කියලා හඳුන්වලා තින්නේ කාරණ කියන අර්ථයෙන්. ඇසට රූප අරමුණු වෙනවා වගේ මේ කියාපු අසංකත ධාතුව අර රහතන් වහන්සේගේ හිතට අරමුණු වෙනවාය. ඒ ඒ අරමුණට මේ මෙතන ආයතන නාමය යොදලා තිබින්නේ ඒ කියාපු යම්කිසි ස්ථානයක පඨවි ආපෝ තේජෝ වායෝ නැතිමක් නිසාද මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා සංකත ධර්මයි. මේ එතකොට අපි මේ කතා කරන්න යන්නේ අසංකතය ගැන. ඒකට සංකත අසංකත ධර්ම මිශ්‍ර වීමක් නැහැ. එක එක එකට එක එක ළඟ පැවතීමක් නැහැ. අන්න ඒක නිසා මේ පඨවි ආපෝ තේජෝ ආයෝ නැති බව මෙතන ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම තෝරලා ඊළඟට කියනවා ආකාසනංචාතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥාතන ඒ කියන අරූප තත්ත්ව නැතිමක් නිසාද කියන එක තෝරන්නේ කොහොමද? නිවන අරූපී ස්වභාවයක් නමුත් යම්කිසි හේතුවක් නිසා මොකද්ද ආවාසනාවක් නිසා එතනත් නැහැ අර කියාපු අර අරූප භව අරූප භව එකක්වත් නැහැ එතන. ඊළඟට ආකාසඤ්ඤ විඥානන්ත ඒවත් නැහැ. නායන් ලෝකෝන පරලෝක කියලා කියන්නේ නිවනේ කාම භවයක් නැහැ. කාම භවයක් නැත්නම් මෙලොවක් පරලොවකුත් නැහැ. ඒක නිසා නිවනේ අර කියාපු විදිහට මෙලොවකුත් නැහැ පරලොවකුත් නැහැ. ඊළඟට ඉරහඳ නැත්තේමක් නිසා. ඒක තෝරන්නේ රූප භවයක් තියෙනවා නම් රූප භවයක සාමාන්‍යයෙන් අඳුරක් තිබෙන්න ඕන. අඳුර නැති කරන්න ඒකම ඉරහදක් තියෙන්න ඕන. නිවනේ රූප භාවයක් නැහැ. එහෙනම් කොහෙද ඉරක් හඳක්? අන්න විදිහට ඒක තෝරන්න. ඊළඟට උන උගෝ චන්දිම සූර්යා తත්‍රපාහං විකවෙන් නේව ආගතිනෝ. ඊළඟට කියනවා එහි ඒමක් යාමක් සිටීමක් චුතියක් උප්පත්තියක් නැtei කියන එක තෝරන්නේ නිවනට කොතැනකින්වත් කවුරුවත් එන්නේ නැහැ. කොතැන එතන ඉඳලා කොහෙටවත් යන්නේ නැහැ. එතන යන්න තැනකුත් නැහැ, එන්න තැනකුත් නැහැ. ඒ වගේම මේ එතන හිතීමකුත් නැහැ. කවුරුවත් උපදීමක් මොකක්වත් එතන නැහැ. මොනම තත්ත්වයක්. මොකක් නමුත් ඉතින් ගුඩ දෙයක් කියලා අපි හිතාගන්න එකයි. ඊට එහාට අපිට තේරෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. නැතිතින් නැතුතින් නෝපත්ති. අප ඊළඟට අපපතිත්තං අපවත්තං අනාරම්මණං කියන එක තෝරන්නේ නිවන අරූපී ස්වභාවය නිසා පොතනකවත් පිහිටලා නැහැ. රූප රූපී දෙයක් නම් තමයි පිහිටන්නේ. ඒකට අරූපී නිසා නිවන කොහෙවත් පිහිටලා නැහැ. අපපතිත්ත. අපවත්තන් කියන්නේ නිවන පවතින්නේත් නැහැ. අනාරම්මණම් කියන්නේ නිවන කොහෙවත් එල්බ ගන්නෙ නැහැ. සමහර විට අපිට හිතුනොත් නිවන එල්බ ගන්න පුළුවන්. නමුත් නිවන කොහෙවත් එල්බ ගන්නෙ නැහැ. අන්න ඒකයි. ඒක නිවන තමයි මේ ඔක්කොම බාර දීලා තියෙන්නේ. ඔන්න ඔය විදිහටයි අර දැන් සම්මත විවරණය හැටියට තියෙන්නේ අටුවාවේ. එතකොට අපි අර ප්‍රකාශ කළ අදහස් වල යම් අඩුපාඩුවක් තියෙනවා නම් මේකෙන් හරි ගස්ස ගන්න නැහැ. නමුත් අපිට සාමාන්‍ය නුවණින් කල්පනා කරලා බලනකොට පේනවා මෙතන මහා ව්‍යාකූලත්වයක්. අපි අර කලින් සඳහන් කරන භව නිරෝධය පිළිබඳ ඒ සංකල්පය, ඒ ගැඹුරු අදහස ඒක තේරුම් ගැනීමට අපහසු වීම නිසා දෝ මේ තරම් ව්‍යාකූලත්වයක් ඒ කියන්නේ මේ ඇත්ත වශයෙන්ම භවතෘෂ්ඨා භවතෘෂ්ණාවකට ඉඩ දෙන විදිහේ විග්‍රහයක් කින් මේ නිවන පිළිබඳ විග්‍රහ අවසාන වෙන්නේ බොහෝ විට. අටුවාචාරින් වහන්සේලා ඉදිරිපත් කරන විවරණ ඉතා සියුම් භව තෘෂ්ණාවට ඉඩ තිබෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ ඒ කය නැති වුණාට පස්සේ කොහේදෝ ඒ රහතන් වහන්සේලා ගිහිල්ලා එකතු වෙනවා. යම් කිසි ආයතනයක හරි ඒක ඇතැම්ම ඒක කෙලින්ම කියන්නේ සමහර තැන්වල. නමුත් ඇඟෙන් නයිඩාරිනවා. ඉතින් ඒකේ ඒ එවඳු තැනක විස්තරය තමයි ඔය කියන්නේ. ඉරහඳ නැති අමුතුම විදිහේ තැනක් නොවන තැනක්. මේ ව්‍යාකූලත්ව රාශියට එතකොට අපිට හේතු මූලික හේතුව හැටියට ගන්න තියෙන්නේ මේ ධර්මයේ තියෙන ගැඹීරත්වයමයි ධර්ම ගැඹීරයමයි බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සාරිපුත්‍ර ශාවින් වහන්සේට දේශනා කළ සූත්‍රයක් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ එක්තරා විදිහක ධර්ම සංවේගයකින් ප්‍රකාශ කළ කාරණයක් වෙන්නත් පුළුවන් සංකිට්ඨේන පිඛෝ අහං සාරිපුත්‍ර ධම්මං දේශේයයි විත්තරේන පිඛෝහං සාරිපුත්ත ධම්මං දේශේයං සංකිට්ඨ විත්තරේන පිඛෝහං සාරිපුත්ත ධම්මං දේශේයං අඤ්ඤාතාරෝව දුර්ලභා සාරිපුත්‍ර මම සැකෙවින් මේ ධර්මය දේශනා කළත් සවිස්තරව ධර්මය දේශනා කළත් සැකෙවින් සහ සවිස්තරව ධර්මය දේශනා කළත් දැන තීරුම් ගන්න අය තමයි දුර්ලභ එතකොට සාරිපුත්‍ර සානාංශය එතනින් නවතින්නේ නැතුව ආරාධනා කරන බුදුරජාණන් වහන්සේට ඊටස්ස භගවා කාලෝ ඊටස්ස සුගතෝ ආදී වශයෙන් මෙන්න මේකයි කාලේ මේ දැන් කාලේ ඇවිල්ලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සුගතයන් වහන්සේ මේ සංකීත සැකවින් හෝ දේශනා කරන්න සවිස්තරව හෝ දේශනා කරන්න සැකවින් හා සවිස්තරව කියන ඒ දෙක දෙආකාරයෙන්ම දේශනා කරන්න අඤ්ඤාතාරෝ භවිසන්ති ධම්මසඤ්ඤාතාරෝ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය ඉන්න පුළුවන් කියලා ඒ විදිහට සරිත්සානාච ආරාධනා කළා එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තස්මාති සාරිපුත්ත ඊවං සික්ඛිතබ්බං ඉමස්මින්ච සංඥානකේ කායේ අහිංකාර මමින්කාර මානානුසයා නභවිසanti. බහිද්ධාජ සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයා නභවිසanti. යංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරතෝ අහිංකාර මහින්කාර මානානුසයා නොහොಂತಿ තංච චේතෝ විමුක්තිං උප පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරිස්සාමාති එවං හි වෝසාරිපුත්තු සික්ඛිතබ්බන්ති හොඳයි එහෙනම් සාරිපුත්ත මෙන්න මේ ආකාරයට හික්මිය යුතුයි. කොයි ආකාරයකටද මේ මේ සවිඥානික කය විඥානයේ සහිත මේ කය පිළිබඳව අහංකාර මමංකාර මානානුසයන් නොවන්නේය. බහැර සියලු නිමිති පිළිබඳව අහංකාර මමංකාර නොවන්නේය. අමානානුසයන් නොවන්නේය. යම් චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක්කට එළඹ වාසය කරන්න උට අර කියාපු විදිහට බහැර දෙයාකාරයෙන්ම අහිංකාර මමින්කාර මානානුසයන් නොවේද අන්නේ බඳුයේ චේතෝ විමුක්තියට ප්‍රඥා විමුක්තියට එළඹ වාසය කළ යුතුය මෙසේ සාරිපුත්‍ර නුඹලා විසින් හික්මිය යුත්තේ කියලා. ඒ විදිහට ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ ළඟට ප්‍රකාශ කරනවා මෙහෙම මෙහෙම හික්මෙන භික්ෂුව අවසානයේ ලබන తত্ত্বය අයං උච්චති සාරිපුත්‍ර භික්ඛු අච්චිචිතං වාවත්තේ සංයෝජනං සම්මා මානාභි සමයා අන්තමකාසි දුක්ඛස්. ඒගොඳු භික්ෂුව තණ්හාව සිඳලා සිඳලැම්මා වාවත්තේ සංයෝජන මේ සංයෝජන බැමි බැමි වල කොපු අනිත් පැත්ත හැරෙව්වා. වාවත්තේ සංයෝජන සම්මා මානාභි සමයා මානේ යථා ස්වභාවය අවබෝධ කරගෙන අන්තමකාසි දුක්ඛස් දුක් කෙලවර කරා කියලා ඊළඟට ඒ දේශනාව අවසානයේ බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේම සුත්තනිපාතේ පාරායන වර්ගයේ දේශනා කළ එක්තරා උදයපඤ්ඤ කියලා සූත්‍රයක දේශනා කළ ගාථාවක් Taman වහන්සේම උපුටා දක්වනවා. මේ සූත්‍ර නිපාතයට කොයිතරම් වැදගත් තැනක් දුන්නාද කියලා අපට හෙළි වෙන සූත්‍ර සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම දේශනා උද්දෘත වශයෙන් දක්වනවා. මම අන්න පාරායන වගේ අහවල් සූත්‍රය මෙහෙම කියලා තියෙනවා. මම අට්ඨක වගේ අහවල් තැන මෙහෙම දේශනා කළා තියෙනවා කියලා. එයින් තේරුම් ගන්න පුළුවනි ඇත්ත වශයෙන් දැන් මේ කාලේ උද්දෘත පාට දක්වනකොට වෙන වෙන ග්‍රන්ථ සොයාගෙන යන්නේ නමුත් සුත්ත නිපාතිය බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පවා උද්දෘත පාටේ දක්වපු වටිනා ග්‍රන්ථයක්. එතකොට ඒක අමතරවයි කිව්වේ මේ උදේපඤ්ඤයෙන් දක්වපු පාරායන පාරායන වග්ගයෙන් දක්වපු ඒ ගාථාව මෙන්න මෙහෙමයි. පහාණං කාම සංඥානං දෝමනස්සාන චූභයං තීනස්සච පනෝදනං කුකුච්චානං නිවාරණං උපේක්ඛා සති සංසුද්ධං ධම්ම තක්ක පුරේ ජවං අඤ්ඤා විමුක්ඛං පබ්‍රූමි අවිජ්ජාය පබේදන පහණං කාම සංඥානං දෝමනස්සාන චූභයං කාම සංඥාවන් සහ දෝමනස්සා කියන දෝමනස් කියලා කියන ඒක අර ව්‍යාපාදයට ළඟ අදහසයි එතන මේ නීවරණ ගැන මේ ප්‍රකාශයේ කාම සංඥාවන් සහ දෝමනස් කියන මේ දෙකම දෙකම දෙකේම ප්‍රහාණය ප්‍රහාණය ප්‍රහාණයෙන් යුක්ත වූ ප්‍රහාණය ඇති දෝමනස්සාන චූභයං තීනස්සච්ච පනෝදනං තීන මිද්දය දුර්වල දුර්වල තීන කියන වචනේ මේ දෙකම අදහස් ගන්න පුළුවන් තීන මිද්ද කියන මේ නීවරණය ඉවත් කළ ඉවත් ඉවත් කරන්නා වූ පණෝදන කුකුච්චානං නිවාරණං කුකුස් විචිකිච්ඡා කුකුස් ආදී එය නිවාරණය කරන්නා වූ උපේක්ඛා සති සංසුද්ධං උපේක්ෂාවෙන් හා සතියෙන් පිරිසුදු වූ උපේක්ඛා සති සංසුද්ධං මේ ඔක්කොම විශේෂණ පද උපේක්ඛා සති සංසුද්ධං ධම්ම තක්ක පුරේජවං ධම්ම තත්ත්ව සම්මාදිට්ඨිය අනුව යන සම්මා සංකල්ප මේ මාර්ග චිත්තේ තත්ත්වයක් මේ ප්‍රකාශ කරන්නේ ධම්ම තක්ක සම්මාදිට්ඨි කුරුක්ඛාර කියලා ගන්නත් පුළුවන් සම්මා සංකප්ප කියලා ගන්න පුළුවන් අන්නේ ධර්ම තත්ත්වයේ එය පෙරට පෙර ඇත්තා වූ ඒ අවිද්‍යාව බිඳින්නා වූ ඒ தත්වයට ඒ සමාධියට මම අඤ්ඤා විමුක්ඛයයි කියන්නේ අඤ්ඤා විමුක්ඛං පබ්බ්‍රුණ එතකොට මෙතනින් අපිට මේ මේ தත්වය අරහත් ඵල සමාධිය අඤ්ඤා විමුක්ඛ නමින් හැඳින්වූ බවටත් මෙතන හොඳ සාධකයක්. අඤ්ඤා විමුක්ඛං පබ්‍රූමි අවිජ්ජාය පබිහිතන. ඊළඟට අපිට මේ මේ මේ සමාධිය පිළිබඳ තවත් දෘෂ්ටි කෝණයකින් තවත් පැත්තකින් අපිට තව විස්තර හෙළි වෙනවා. හෙළි වෙන සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ නවක නිපාතයේ ආනන්ද ස්වාමීන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරන එක්තරා සූත්‍රයක් සාකේත නිවරදී දක්වන කොසමෑනුවර ගෝසිතාරාමයේදී ප්‍රකාශ කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ වික්ෂණ වහන්සේලාමතලා අච්චරියන් ආවුසු අබුතං ආවුසු අච්චරියන් ආවුසු අබුතං ආවුසු යාවංචිතං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සම්බාධි ඕකාසෝ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායසාදිගමාය නිබ්බානස්සත්‍ති කිරියාය තදේව නාම චක්ඛු භවිස්සති තේ රූපා තංචායතන නෝපටි සංවේදිස්සති නම් චක්ඛු භවිස්සති තේ රූපා තංචායතන නෝපටි සංවේදිස්සති තදේව නාම සෝතං භවිස්සති තේ සද්දා තංචායතන නෝපටි සංවේදිස්සති තදේව නාම ඝානං භවිස්සති තේ ගන්ධා සංචායතනං නෝපටිසංවේදිස්සති සායේව නාම ජීවහා භවිස්සති තේ රසා සංචායතනං නෝපටිසංවේදිස්සති සෝයේව නාම කායෝ භවිස්සති තේ පොට්ටබ්බා සංචායතනං නෝපටිසංවේදිස්සති කියලා එහෙම දේශනාවක් ප්‍රකාශ කරනවා ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ වර්ණනාත්මකව ප්‍රකාශ කරනවා අච්චරියන් ආවුසු අභූතං ආවුසු ඇවත්නි මේ කාර්ය මහා ආශ්චර්යමත් දෙයක් මේක අద్భుත දෙයක් මොකද්ද මේ ඒ තේන භගවතා ඥානතා පස්සට අරහතා සම්බුද්දේන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුන් ඒ ධර්ම දතියුතු සියල්ල දන්නා වූ බුදුරජාණන් වහන්සේ විසින් සම්බාධී ඕකාසාදිගම අනුබුද්ධ සම්බාධ කියලා කියන්නේ මහා ඉඩකඩ නැති තැනක් සම්බාධ ඉඩකඩ නැති තැනක යම්කිසි ඉඩක් සොයාගත්තා සම්බාධී ඕකාසං සම්බාධ වූ තැනක ඉඩකඩක් කොහෙත්ම ඉඩක් නැති විදිහේ මහා ගැටලුවක් ගැටලු තැනක යම්කිසි ඉඩක් සොයාගත්තා සම්බාධී ඕකාසාදි ගමෝ අනුබුද්ධු කුමක් සඳහාද සත්තානං විසුද්ධි ආශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථං ගමාය ඥායසාදි ගමාය නිබ්බානසච්ච කිරියා එහෙම සොයාගත්තේ කුමකටද? සත්වයන්ගේ විසුද්ධිය පිණිස. පිණිස. සත්තානං විසුද්ධිය සෝප බැලපීම් ඉක්මවීම පිණිස සෝක පරිද්දමන සමතික්කමාය දුක්ඛ දෝමනසනං අත්ංගමාය දුක් දෝමනස් කෙලවර කිරීම පිණිස ඥායස අධිගමාය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගය ලබා ගැනීම පිණිස නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස මෙන්න මේ බඳු ඕකාශයක් ඇති කරගත්තා. ඊළඟට ඒ ඕකාශය පිළිබඳ විස්තරය ඊළඟට කියවෙන්නේ. තදේවනාම චක්කුභවිසති තේ රූපා සංචායතන නෝපටි සංවේදිස. ඒ ඇහැ තියෙනවා. ඒ රූපේනුත් තියෙනවා. නමුත් ඒ ආයතනයක් විඳින්න නැහැ. විඳින්නේ නැහැ. ඇහක් තියෙනවා නම් රූප තියෙනවා නම් පේන්න ඕන. නමුත් මෙතන தත්ත්වය කොහොමද? තදේ එම ඇහැම තියෙනවා. එම රූපයන්ම තිබෙනවා. නමුත් ඒ සලායත අර සලායතන යක් නැති හැදෙන්නේ නැති කියන එක එතන කියන්නේ. ආයතනය හටගන්නේ නැහැ. චක්ෂු ආයතනය හටගන්නේ නැහැ. මේ දෙක තිබුණාට මොකද? ඊ වගේම තදේව නාම සෝතං භවිසති තේ සද්දා කනක් තිබෙනවා. සද්දක් තිබෙනවා. නමුත් ඇහෙන්නේ නැහැ. ඒ ආයතනය පිළිබඳ පටිසංවේදනාවක් නැහැ. නහසේ නැහැයක් ගන්ධ සංඥාව පිළිබඳවත් එහෙමයි. දිවත් රස පිළිබඳවත් එහෙමයි. හයත් ස්පර්ශ පිළිබඳවත් එහෙමයි. කියලා එහෙම ප්‍රකාශ කරාම උදායි ස්වාමින් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා සංඤීම මේවනුකෝ ආවුසෝ තදායතනන්නෝ පරිසංවේදිස්සති අසඤ්ඤි උදාහු අසඤ්ඤි උදායි ස්වාමීන් වහන්සේ අහනවා එරත්නි එහෙම මේ ආයතනයක් ප්‍රතිසංවේදනය වඳින් විඳින්නේ නැත්ති ඒ සංඥාව තියෙද්දිද සංඥාව නැති නිසාද කෙනෙකුට ඇති වෙන ගැටලුවක් ඒක අහන්නේ සංඥාව නැති නිසාද ඒක වෙන්නේ සංඥාව තිබෙන නිසාද එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා සංඤීතේ සංඤීමේ පනාවසු සංඥාව තියා තිබෙද්දී අරම තත්ත්වයක් වෙන්නේ. දැන් අපිට හිතා ගන්න පුළුවන් අර කලින් අවස්ථාව කරන සංඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤ්ඤාදී ඒ පැටලිලි ප්‍රහේලිකා ගාථාවත් මේ මේ ප්‍රශ්න නිසාමයි ඇති වෙලා තිබෙන්නේ. අර විදිහේ තත්ත්වයක් වුණත් මේ සංඥාව තිබුණත් අර ආයතනය පිළිබඳ ප්‍රත්‍යක්ෂ වේදනාවක් නැහැ. එහෙම ප්‍රකාශ කළා ඊළඟට තවදුරටත් පොඩි විස්තරයක් හැටියට මේකටම අදාළ කාරණයක් තවත් කාරණා ප්‍රකාශ කරන අනිකුත් සමාධි පිළිබඳව නමුත් ඇත්ත වශයෙන්ම අපට අදාළ වන නිවන පිළිබඳ කාරණේ අවසානයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා එක් අවස්ථාවක මම සාකේතයේ අංජන වනයේ නිගදායේ මම හිටියා ඉන්න අවස්ථාවක ජටිලාගාහිය ජටිලාගාහිය භික්ෂුණිය මා ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මගෙන් ඇසුවා මගෙන් ඇසුවා ප්‍රශ්නයක් යයන් යයන් භන්තේ ආනන්ද සමාධි නචාභිනතෝ නචාපනතෝ න සසංඛාර නිග්ගයිහ වාරිතවතෝ විමුත්තත්තා ඨිතෝ ඨිතත්තා සන්තුසිතෝ සන්තුසිතත්තා නපරිතස්සති අයං භන්තේ සමාධි කිං ඵලෝ බුද්ධෝ භගවතා ඒ කියන්නේ ස්වාමීන් ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ යම් සමාධියක් බුදුරජාණන් වහන්සේ විසින් මෙන්න මෙහෙම දේශනා කළා තියෙනවා මේ මේ ලක්ෂණ වලින් යුක්තද නච අභිනතෝ නච අපනතෝ අභිනතෝ කියන්නේ යමක් දෙසට හැරුණු අපනතෝ කියන්නේ එයින් ඉවතට හැරුණු මේ වචන දෙක යොදන්නේ රාග ద్వේෂ කියන එකටයි අභිනති කියලා කියන්නේ අභිනති කියලා කියන්නේ රාග වශයෙන් නැමුණු ඉදිරියට නැමුණු නැත්නම් වෙතට නැමුණු අපහන්ත කියන්නේ ඉවත්ව ඉවතට නැමුණු ද්වේෂ. එතකොට නැච අභිනතෝ නැච අපනත්තෝ. ඒ රාග ද්වේෂ තත්ත්ව මෙතන නෑ. ඒ වගේම න සසංඛාර නිග්ගහ්‍ය වාරිතවතු. සංස්කාර බලයෙන් නිග්‍රහ කළා යටපත් කරලා සංස්කාර බලාත්කාරයෙන් නවත්වලා ඇති කරගත්තු වෘත ස්වභාවයේ தත්වයකුත් නෙවෙයි මේක. සාමාන්‍ය ධ්‍යාන සමාධි ආදී හැම එකක්ම අර සංස්කාර සංඛත දේවල් නම් සංස්කාර බලයෙන් පවතින දේවල් නම් ඒ හැම එකකම අර ගියාපු අර ලක්ෂණය තිබෙනවා මොකක්ද සංස්කාර බලයෙන් ඒවා මැඩ පවත්වලා ගලාගෙන එන දේවල් తాවකාලික ඒකට තමයි විස්කම්බන කියලා කියන්නේ විස්කම්බනේ එතකොට සාමාන්‍ය සමාධියක් ඥානයක් නම් විස්කම්බන අවස්ථාවක් නමුත් මෙතන කියන්නේ න සසංකාර නිග්ගහ්‍ය වාරිතවතු නමුත් මේක නම් සංස්කාර බලයෙන් නිග්‍රහ කරලා පවත්වපු තත්වයක් නෙවෙයි න සසංකාර විග්ගය නිග්ගය වාරිතවතෝ විමුක්තත්තා ඨිතෝ ඒ ඨිත ඒ ස්ථිත ස්වභාවය සාමාන්‍ය සමාධික ස්ථිත ස්වභාවය තිබෙන්නේ හරියට අර දැන් උපමාවක් කියනවා නම් මේක ධර්මයේ උපමාවක් නෙවෙයි අපේ අපේ ගොඩේ උපමාව මේ ඔය ඔය බම්මරයක් එහෙම එහෙම නැත්නම් ඔය බම්මරයක් එහෙම ගහනකොට මේ අර කරකැවි කරකැවි තිබීමම ඒක කෙලින් සිටීමට උපකාර වෙනවා අන්න ඒ වගේ දැන් මෙතනත් මේ මෙතන මේ සංස්කාර බලයෙන් සංස්කාර බලයෙන් නිසයි සාමාන්‍ය සමාධියම පවතින්නේ තිත තිත தත්ත්වයේ තියෙන නමුත් මෙතන කියන්නේ මෙතන කියන තිත தත්ත්වය අර සංස්කාර බලයෙන් නෙවෙයි තිතත් විමුක්තත්තා තිතෝ විමුක්ත නිසාම සංස්කාර වලින් විමුක්ත නිසාම තිත ස්වභාවය ඒක අරිට වඩා ස්ථාවර ස්ථිතියක් විමුක්තත්තා තිතෝ ඊළඟට ඨිතත්තා සන්තුසිතෝ එහි ස්ථිත ස්වභාවය නිසාම එහි සන්තෝෂය සන්තුසිත ස්වභාවය තියෙනවා අකුප්ප අර දැන් සාමාන්‍ය ධ්‍යාන සමාධි තත්ත්වයේ හඳුන්වලා තියෙන සූත්‍රවල කුප්ප පටිච්ච සම්ති ඒ ඒක කෝප්‍යයි කෝප්‍ය වෙනවා මේක අකුප්පා ඒකයි මෙතනින් හැංගෙන්නේ මේ අකුප්පා චේතෝ විමුක්ති ගැන කියන බව මෙතන මේ අනුවත් හිතා ගන්න පුළුවන් විමුක්තත්තා ඨිතෝ ඨිතත්තා සන්තුසිතෝ තිතත් තිත නිසා මේ සන්තුෂිත සන්තුෂිත ස්වභාවයක් සන්තෝෂ සතුටු ස්වභාවයක් ඊළඟට සන්තුෂිතත්තා නපරිතස්සති ඒ සන්තුෂිත ස්වභාවය තිබෙන නිසාම උද්ධච්ච ආදියක් කිසිවක් නැහැ ඒක නිසා පරිතස්සනාවක් පරිතෘෂ්ණාවක් ඒ වචනේත් බොහොම අර්ථ රාශියක් වගේ ඇති එකක් අපිට කියන්න පුළුවන් තැති ගැනීම ආදියක් නැහැ තැති ගැනීම ආදියක් නැහැ. න පරිතස්සති. සන්තුසිතත්තා න පරිතස්සති. අන්නේ බඳු සමාධියට අයං සමාධි කිං ඵලෝගුත්තෝ භගවතා. එබඳු සමාධිය කුමක් ඵලයකට ඇත්තයි භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ ජටිලාගාහ්‍ය භික්ෂුණිය අසුවාම ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මේ තා භික්ෂුන් වහන්සේලාටයි මේ විස්තරය කියන්නේ අතීත සිද්ධියක් ගැන. මම එතකොට මෙන්න මෙහෙම ප්‍රකාශ කළායි කුමක්ද? යායන් භන්තේ යායන් භගිනී සමාධි නචාබිනතෝ නචාපනතෝ නසහංකාර නිග්ගය වාඩිතවතෝ විමුක්තත්තාඨිතෝ ටිකත්තා සන්තුසිතෝ සන්තුසෝ සන්තුසිතත්තා නපරිතස්සති අයං භන්තේ අයං භගිනී සමාධි අඤ්ඤා ඵලෝ පුත්තෝ භගවතා අර කියාපු ලක්ෂණ වලින් යුක්ත අර සමාධියට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ අඤ්ඤා ඵලෝ කියලායි අඤ්ඤාව ඵලය කොට ඇති සමාධිය අඤ්ඤාව කියන වචනේ ගැන අපි කලින් ප්‍රකාශ කළා පූර්ණ අවබෝධය ප්‍රත්‍යක්ෂ අවබෝධය සහතිකව දැන ගැනීම එතකොට ඒ අඤ්ඤාපලෝ නමින් ප්‍රකාශ කළ එහෙම ඒ අතීත ප්‍රවෘත්ති කියලා ඊළඟට නැවතත් සංඝයා වහන්සේලා අමතල ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ඊවං සංඤීපිකෝ ආවුසෝ තදායතනං නෝපටි සංවේදී ඉහළම අර්ථයෙන් ගත්තොත් අන්න එබඳු ඒ ඒ අරහත්ඵල සමාධියෙත් අර විදිහටම ආයතන පිළිබඳ විඳීමක් නැත තදායතනං නෝපටි සංවේදී එතකොට මිනුත් අපට හෙළවෙන දැන් එතකොට අරහත් ඵල සමාධිය කියන්නේ සෑහෙන ඉතර පුළුල් අවබෝධයක් ලබා ගැනීමට ඒ අංශ වලින් අපට කාරණා දැනගන්න ලැබුණා. ඒ වගේම දැන් මේ සූත්‍රවල සමහර තැන්වල දක්වලා තිබෙනවා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං. දිත්තේ ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදීති ආදී වාක්‍ය වලින් අනාසව චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන වචන දෙකමත් යොදලා තියෙනවා මේ රහතන් වහන්සේ ඒ ලබන ප්‍රත්‍යක්ෂය පිළිබඳව. එතකොට ඒ වගේම තවත් වැදගත් සූත්‍රයක් අපට හමු වෙනවා මේ රහතන් වහන්සේ මේ අරහත් සම්ඵල සමාධියට සංවැදිලා ඉන්නකොට ඒක ඒ ලෝකෝත්තර தত্ত্বය කොයි ආකාරයකටද වටහාගත යුත්තේ කියන එක පිළිබඳව යම්කිසි අදහසක් දෙන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ අංගුත්තර නිකාය චතුත්ක නිපාතේ භණ්ඩගාම වර්ගී හතරේ වයන සූත්‍රයක් ඒකේ සඳහන් වෙනවා පුද්ගලයන් හතර දෙනෙක් ගැන අනුසෝතගාමි පුද්ගලෝ පටිසෝතගාමි පුද්ගලෝ පිටත්වෝ පුද්ගලෝ හතරවෙනි පුද්ගලයා තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ කියලා පළවෙනි පුද්ගලයා හඳුන්වන්නේ අනුසෝතගාමි පුද්ගලයා ඒ පුද්ගලයා කාමීච පටිසේවති පාපංච කම්මං කරෝති කාමයන් සේවනය කරනවා පාප කර්ම කරනවා අන්නේ බඳු පුද්ගලයා අර සංසාර ඒ ස්රෝතයට අනුවම ඔහි ඇදිලා යනවා අතිශෝතගාමි පුද්ගලයා ගැන දක්වන්නේ න කාමයේ පරිසං අර කාමයන් සේවනය කරන්නේ පාප කර්ම කරන්නේ නැහැ ඊළඟට තවත් විශේෂයෙන් ප්‍රකාශ කරනවා සහපි දුක්ඛේන සහපි දෝමනස්සේන අසුමුඛෝ රුදමානෝ පරිපුන්නං පරිසුද්ධං Brahmacharyan චරති විශේෂයෙන් භික්ෂුන් වහන්සේ පිළිබඳ වේතනයි සඳහන් වෙන්නේ දුක් දොම්න සහිතව හෝ අඬු කඳුලෙන් යුක්තව අසුමුඛ රුදමානෝ අඬමින් හෝ හඳුන් වැටි මොහොනෙන් හෝ යුක්තව පිරිපුන් පිරිසුදු Brahmacharya වාසය කරනවා. එතකොට එතන අර පටිසෝතගාමි ප්‍රතිපදාව එතන දක්වන. පටිසෝතගාමි පුද්ගලයා ඒ. ඊළඟ ටිකක් වූ පුද්ගලෝ හඳුන්ලා තියෙන අනාගාමි පුද්ගලයා. අනාගාමි පුද්ගලයා ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා එතනම ආයිත් මෙලොවට එන්නේ නැහැ. එතනම කෙලවර කරනවා ටිකක්. හතරවෙනි පුද්ගලයා තමයි හඳුන්වන්නේ අර තිත තින්නෝ පාරගතෝ තලේ තිටති බ්‍රාහ්මණෝ කියලා ප්‍රකාශ කළේ. ඒ කියන්නේ ඊතරවිය තින්නෝ පාරගතෝ කියන්නේ ඊතරව තින්නෝ ඊතර වූ පාරගතෝ කියන්නේ පරතරට ගිය, එගොඩට ගිය තලේ තලේ තිටති බ්‍රාහ්මණෝ. පර එගොඩට ගිහිල්ලා එගොඩ ඉඳගෙන ගොඩ හිටගෙන ඉන්නවා. තලේ තිටති. එගොඩ ගොඩ සිටගෙන ඉන කලේ තිටති බ්‍රාහ්මණ බ්‍රාහ්මණ කියන පදේ යොදන්නේ රහතන් වහන්සේට. එතකොට ඒක තෝරන්නේ ආසවාණං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරති යම් කිසි භික්ෂුවක් අර ආශ්‍රයයන් ඡය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තියට ප්‍රඥා විමුක්තියට ඒ අරහත් සමාධියට සම්වැදිලා ඉන්නවනම් ඒ බඳු පුද්ගලයා හැඳින්විය යුත්තේ ඒගොඩට ගිහිල්ලා ඉතිරට ඉතිරට ගිහිල්ලා ඒගොඩ හිටගෙන ඉන්න තැනත් හැටියට එතකොට දැන් මේ ගැඹුරු ධර්මයේ එක්ක මේ නිර්වාණ පිළිබඳ ඒ සාකච්ඡාව ඊටාම ගැඹුරු තැනකටයි මේ අපි ඇවිල්ලා තියෙන්නේ රහතන් වහන්සේ ඒ ඒ අරහත් ඵල සමාධියේදී එගොඩට ගිහිල්ලා එගොඩ හිටගෙන ඉන්නවා නම් මේ එදිනදා ජීවිතේ රහතන් වහන්සේ ආහාර ගැනීම ධර්ම දේශනා කිරීම ආදී තත්ත්වයේ කුමක්ද? ඉඳ හිටලා తాවකාලිකව මෙදුරට එනවද? ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ ගොඩට ගියා ගිහිල්ලා එනවද නැද්ද කියන එකයි. ඒ ඉඳ හිටලා ඇවිල්ලා ඉන්න ඉඳීමක්ද මේක? අන්න ඒ ප්‍රශ්නය ගැන ඒක ඇත්ත වශයෙන්ම ගැඹුරු ප්‍රශ්නයක් බව හෙළි වෙනවා. ඒකට අදාළ වන යම් යම් සූත්‍ර දේශනා සුත්ත නිපාතේ පරමට්ටක සූත්‍රයේ අග ගාථාවේ සඳහන් වෙනවා මෙහෙම ගාථාවක් න කප්පයන්ති න පුරෙක් කරොන්ති ධම්මාපි තේසං න පටිච්චිතාසේ න බ්‍රාහ්මනෝ සීලවතේන නෙය්‍යෝ පාරං ගතෝ න පච්චේති තාදී ඒ කියන්නේ න කප්පයන්ති න පුරෙක්කරන්ති මෙතන බහුවචනෙන් මුල්පද කීපේ කියන්නේ රහතන් වහන්සේලාගේ ස්වභාවය කුමක්ද දෘෂ්ටි ප්‍රකල්පණය කරන්නේ නැහැ දෘෂ්ටි ගොතන්නේ නැහැ තනන්නේ නැහැ න පුරෙක්කරන්ති දෘෂ්ටි ඉදිරිපත් කරන්නේ අනිකුත් අනිකුත් ඒ බ්‍රාහ්මණ සුනන බ්‍රාහ්මණින් වගේ ධම්මාපි තේසං න පටිච්චිතාසී ලෝකේ ඒ පිළිගත් යම් මේ දෘෂ්ටි ආදී ඒ කිසිවක් ඒ පිළිගන්නේත් නැහැ න බ්‍රාහ්මනෝ සීලවතින සීලව්‍රත ආදීන් ඇදිලා යන්නේ නැහැ ඒවට ඇදිලා යන්නේ අවසාන පදයේ අපට අවශ්‍ය පාරංගත වුණ පච්චීදිතාදී. පරතරට ගියේ ගිය තාදී පුද්ගලයා ආපසු එන්නේ නැහැ. මෙතන අපි ඊටමත් වැදගත් වචනයක් හැටියට සැලකිය යුත්තේ තාදී කියන වචනය. මේ තාදී කියන වචනේ අපිට කලිනුත් කහුවෙලා තිබෙනවා. මේ තාදී කියන එක ඇත්ත වශයෙන්ම හොඳම සිංහල වචනේ. ඒකට ඉහු පුද්ගලයා. ඉහු පුද්ගලයා කියන වචනේ දැන් කාලේ යෙදෙන්නේ නරක පුද්ගලයන් පිළිබඳව. නමුත් රහතන් වහන්සේ තමයි නියමාර්ථයෙන්ම ඉහු පුද්ගලයා. එහෙව් කියලා කියන්නේ අර ස්ථිරකාර ගුණය. එසේ මෙසේ නොවේ. එසේ මෙසේ පුද්ගලයෙක් තමයි ගියොත් ආපසු එන්නේ. මේ රහතන් වහන්සේ ගියොත් ගියාම. ඒකයි න න පාරංගතෝ න පච්චේතිකාදී කියලා. පාරංගතෝ න පච්චේතිකාදී. අර ඒක නිසා තමයි උදම්මපද ගාතවල ඔය තාදී කියන පදයට එක්කම අල්ලලා දක්වලා තිනවා ඉන්ද්‍ර කීලූපමෝ තාදී සුබ්බතෝ ආදී ගාථා පදවල ඉන්ද්‍ර කීලයක් වගේ රහතන් වහන්සේ මේ මේ ලෝකෝත්තර මාර්ග වලින් විමුක්තිය ලැබුවට පස්සේ ඊට ආදී පුද්ගලයා ආපසු වෙන්නේ නැහැ. එතකොට මේ කාලයත් අවසන් වීගෙන යන නිසා අපි දැනට ඒ අදට මේ මාතෘකාවට අදාළ කොටස සම්පූර්ණ කරනවා.